ඊතරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ පසුගිය සති කිහිපෙම අපි කතා බහ කළේ ලෝණපල සූත්‍රය පාදක කොටගෙන අකුසල විපාක යටපත් කරන ක්‍රම පිළිබඳව අපි ලෝණපල සූත්‍රය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගත්ත මූලික වශයෙන් ඉන් අනතුරුව අපි පසුගිය සතියේ කතා බහ කළා අකුසල විපාක යටපත් කිරීම සඳහා අවශ්‍ය මහේශාක්‍ය බව මානසික ආධ්‍යාත්මික මහේශාක්‍ය බව ගොඩනග නගා ගැනීමට බුදුරජාණන් වහන්සේ එම සූත්‍රයේදී දේශනා කරනවා කාරණා හතරක් කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා වශයෙන් ඒ හතරම භාවනා හැටියටයි දක්වන්නේ කියන්නේ වැඩි දියුණු කළ යුතු කාරණා. එන් අපි කාය භාවනා කියලා කියන්නේ කුමක්ද කියන බව පසුගිය සතියේ කතා බහ කළා. කාය භාවනා යනුවෙන් හඳුන්වන්නේ කායානුපස්සනාව පැවැත්වීම. එහෙම නැත්නම් කය පිළිබඳ සති සම්පජඤ්ඤය පවත්වා ගැනීම. ඒ තුලින් කය මුල් කොටගෙන සිද්ධ විය හැකි අකුසල් වළක්වා ගැනීමටත් සසරේ කරන ලද අකුසල කර්ම විපාක මතුවෙන්නට තියෙන පසුබිම අහුරලා ප්‍රයෝග සම්පත්තිය තුළින් ඒ අකුසල කර්ම විපාක යටපත් කිරීමටත් ඒ කාය භාවනාවෙන් ලැබෙන සහදායකත්වය මොකක්ද කියන බව අපි පසුගිය සතියේ කතා බහ කළා. ඒතර අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දෙවන කාරණය පිළිබඳව ඒ තමයි සීල භාවනාව. සීලය කියන්නේ මොකක්ද කියලා අපි හැමෝම දන්නවා සීල භාවනා කියලා කියන්නේ භාවනා කියන වචනේ තේරුම වඩනවා වැඩි දියුණු කරනවා කියන අර්ථයයි. එතකොට අර කය පිළිබඳව සඳහන් කළා වගේම මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලයත් වැඩි දියුණු කරන්නට ඕන වර්ධනය කරන්නට ඕන. එතකොට ඒ සීලය වැඩි දියුණු වෙන ප්‍රමාණයත් එක්ක අපි අතින් සිද්ධ වෙන අකුසල් වලකිනවා ඒ වගේම සාංශාරිකව අපි අතින් දැන හෝ නොදැන සිද්ධ වෙලා තියෙන අකුසල කර්මයන්හි විපාකය මතුවෙන්නට තියෙන ඉඩකඩ ඇහිරී යනවා එතකොට අපි සිහිපත් කළා අර මනස දුර්වල නම් මානසික ආධ්‍යාත්මික ශක්තිය හීන නම් ඒ තනත්තාට ඊට කුඩා කුසලයේ පවා මහා විපාකයක් ඇති කරන්නට සමත් වෙනවා එතකොට මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වර්ධනය කරගත්තොත් ඒ සඳහා මේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ සතරාකාර භාවනාවෙන් මහේශාක්‍ය බව අවදි කරගත්තොත් ඒතනත්තාට අකුසල කර්ම යටපත් කරගන්නට පුළුවන්. ඒ වගේම ඒවා විපාක දුන්නා වුණත් බරපතල හානියක් අනර්ථයක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ අකුසල කර්ම විපාක වුණත් Tamanගේ විමුක්ති මඟට පොහොර හැටියට භාවිතයට ගන්නට පුළුවන් මනස ශක්තිමත් කෙනෙකුට. එතකොට ඒ සඳහා උපාය මාර්ග මොනවද කියන කාරණේ තමයි අපි දිගින් දිගට සාකච්ඡා කරන්නේ. ඒ අනුව අද දවසේදී අපි ඒ සීල භාවනාව එහෙම නැත්නම් සීලය කොහොමද වැඩි දියුණු කරන්න කියන කාරණේ පිළිබඳවයි අද දිනේ අපි මූලික වශයෙන් කතා බහ කරන්නේ. සීලය කියලා කිව්වහම අපි හුඟක් දෙනකොට සීලේ එක අංශයක් තමයි අවධානයට යොමු වෙන්නේ. කියන්නේ සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ. ආදී වශයෙන් නොකල යුතු දේවල් පිළිබඳව තමයි අපේ අවධානය යොමු නමුත් සීලය කියන්නේ නොකල යුතු දේවල් විතරක් නෙමෙයි නොකල යුතු දේ නොකර සිටීම වගේම කල යුතු දේ කරන්නටත් ඕන. නොකිව යුතු දේ නොකියා සිටිනවා වගේම කිව යුතු දේ කියන්නටත් ඕන. ඒ දෙකෙන්ම තමයි සීලය පූර්ණත්වයටපත් වෙන්නේ. එතකොට නොකල යුතු දේ නොකර සිටිනවා, නොකියා සිටිය යුතු දේ නොකියා සිටිනවා කියන කාරණය අපි අනුක්‍රමයෙන් පුරුදු පුහුණු වෙමින් වර්ධනය කළ යුතු, වැඩි දියුණු කළ යුතු ප්‍රතිපත්ති ක්‍රමය. ඒ නිසා සීල භාවනා කියලා හඳුන්වනවා. ඒ වගේම අපි කළ යුතු දේ නැවත නැවත පුහුණු කරමින් අවස්ථාවෝචිතව Tamanටත් අනුන්ටත් යහපත පිණිස කළ යුතු දේ කොහොමද කරන්නේ? ඒක සති සම්පජඤ්ඤයේ මූලික කොටගෙන අපි නැවත නැවත දියුණු කරගත යුතු ගුණාංගයක්. ඒ නිසා ඒ අංශයෙන්ුත් සීලය වැඩි යුතු භාවනා කළ යුතු කාරණයක් වෙනවා. එතකොට දැන් අපි මූලික කාරණා ගත්තොත් පංචශීල ප්‍රතිපදාව ගැන බුදුරජාණන් වහන්සේ දක්වනකොට පැහැදිලි කරනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා දක්වද්දී ඒක හුදු එක් කාරණයක් හැටියට නෙමේ දක්වන්නේ පියවර 6කින් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන මේ සීල ශික්ෂාව දේශනා කරන්නේ. ඒ කොහොමද? පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පි විහෙරති. එතකොට ඔන්න ඔය පියවර 6ම සම්පූර්ණ වෙනකොට තමයි ඒ තනත්තාගේ සීල ප්‍රතිපදාව වර්ධනය වෙන්නේ. ඒක වැඩි දියුණු වෙන්නේ. එහෙම නැත්නම් සීල භාවනාවක් බවට පත් වෙන්නේ ඔය පියවර 6 අනුක්‍රමයෙන් සම්පූර්ණ වෙනකොට. එතකොට පියවර 6න් පියවර 3ක් විරතිය. ඒ කියන්නේ නොකල යුතු දේ. පියවර 3ක් සමාදානයේවත් පුරුදු පුහුණු කළ යුතු දේ. එතකොට මොනවද වැලකී යුතු කාරණා තුන? පාණාතිපාතා පටිවිරතෝ, නිහිත දණ්ඩෝ, නිහිත සත්තු. ඒ කියන්නේ මූලික වශයෙන් සතුන් මැරීමෙන් වළකිනවා. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ තවත් අපි මේ සීලය තුල වර්ධනය වෙනකොට ඝාතනයෙන් විතරක් නෙමෙයි දඬුමුගුරු ආදියෙන් සතුන්ට තැලීම, පෙලීම, හිංසා පීඩා කිරීමෙනුත් අපි වළකිනවා. එතකොට ඝාතනයෙන් වළකිනවා කියන තැන අපි මූලික සීල ප්‍රතිපදාවට ඇතුළත් වෙනවා. ඝාතනයෙන් පමණක් අපි සීමාවට සීමා නොවි එතනින් ඔබටත් අපේ සීල සංවරය දියුණු කරලා අර දඬුමුගුරු ආදීන් හිංසා කිරීමෙනුත් වළකිනවා කියන තැනට එනකොට අපේ සීලය අර මුලින් තිබුණට වඩා යම් ප්‍රමාණයකට සංවර්ධනය වෙලා දියුණු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි පියවරට යනකොට සියුම් අවියායුධ වලින් වසවිස ආදීන් සතුන්ට හිංසා නොකිරීම. එතකොට ඒ තැනට එනකොට අපේ සීලය වඩාත් සූක්ෂම වෙනවා. දැන් සතෙකුට පොල්ලකින් පහරක් ගහලා මුගුරකින් පහලක් ගහලා පීඩා කරනවා කියන තැනදී අපිට ඒක වරදක් කියන බව පැහැදිලිව දැනෙනවා. හැබැයි සියුම් විදිහට අවියායුධ වලින් වසවිස ආදීන් සතුන්ට හිංසා කරනකොට සමහර වෙලාවට පොදුවේ සමස්තයක් හැටියට අපි මේ ක්‍රියාව සිද්ධ කරනවා වෙන්නට පුළුවන්. ඒ ගැන තරම් අවධානයක් නැතුව. හැබැයි සීලය වැඩෙන්න වැඩෙන්න ඒ තනත්තා ඒ සියුම් දෙයින් සත්වයින්ට හිංසා කිරීමෙනු වලකින තැනට එනවා. එතකොට මේ පියවර තුනෙන් ඒ තනත්තාගේ විරති සීලය වර්ධනය වෙනවා. ඊළඟට සමාදාන කොටසෙත් පියවර තුනක් තියෙනවා. ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. එතකොට පව් කරන්නට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. ලැජ්ජා බය කියලා කියන්නේ උසස් වූ ගුණාංග දෙකක්. එහෙම නැත්නම් හිරියොත්තක්. හිරියොත්තප්ප කියන දෙක තමයි අපි ලැජ්ජා බය හැටියට සිංහලට පරිවර්තනය කරගන්නේ. නමුත් සිංහලට පරිවර්තනය වෙනකොට ලැජ්ජා බය කියලා මේකේ අදහස ගොඩාක් දෙනා වැරදි විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් හිරියොත්තප්ප කියන්නේ පාපයට ලැජ්ජ බය වීම. දැන් අද බොහෝ දෙනා තුල අපිට ප්‍රකට වෙන්නේ පාපයට නෙමෙයි ලැජ්ජ වෙන්නේ කරපු පාපේ හෙලි වෙනවටයි ලැජ්ජ වෙන්නේ ගොඩක් දෙනා. කරපු පාපේ අනිත් අය දැනගෙන ඒකට දඩුවම් ලැබෙයි කියලායි බය වෙන්නේ ගොඩක් දෙනා. ඒක ලැජ්ජ බය නෙමෙයි. එතන තියෙන්නේ දැන් අපි අපි කරපු වරද හෙලි වෙනවාට තියෙන ලැජ්ජාව කියලා කියන්නේ ද්වේෂ මූලික සිතක්. එතන තියෙන්නේ පටිඝය. ඒ කියන්නේ තමන් අනාවරණය වෙනවට විවෘත වෙනවට අනිත් අය තමන්ගේ හැබෑව දැනගන්නවට කැමති නැහැ. එතකොට එක පැත්තකින් එතන මායාව ක්‍රියාත්මක වෙනවා. මායා කියලා කියන්නේ තියෙන වරද සැඟවීම, දුර්ගුණ වසා තැබීම. එතකොට ඒ දුර්ගුණ වසා ගන්නට මායාකාරී බවත් එක්කලා උත්සාහවත් වෙනවා. එතකොට තමන්ගේ දුර්වලකම ප්‍රකට වේවි කියලා තැති ගන්නවා. බියපත් වෙනවා. ඒකෙන් ලැජ්ජාවටපත් වෙනවා. එතකොට ඒ කියන එක මේ කියන ලැජ්ජා බය නැවත එහෙම නම් හිරියොත්ප්ප කියන උසස් ගුණය නෙමෙයි එතන තියෙන. එතන තියෙන දුර්ගුණය. ඊළඟට බය හැටියටත් ඒ වගේ තමයි තමන් කරපු වැරද්දට අනිත් අයගෙන් චෝදනා විඳින්නට වෙයිද නිග්‍රහ විඳින්නට වෙයිද හිරේ යන්නට වෙයිද ඊට පස්සේ සසරේ අපට දුක් විඳින්නට වෙයිද ඒ විදිහට අර තමන්ගේ වරද පිළිබඳව කරපු වැරද්ද පිළිබඳව බියපත් වෙනවා එතන තියෙන්නේ ද්වේෂ මූලික සිතක්. ඒ නිසා හිරියොත්ප්ප කියලා කියන්නේ කරපු වැරද්ද ලෝකෙට හෙළි වෙනවට ලැජ්ජා බය වීම නෙමෙයි. වරද කරන්නට ලැජ්ජා වීම බියපත් වීම. එතන බියපත් වීම කියලා කිව්වට ඔත්තප්ප කියන එකේ තියෙන ඥාන සංප්‍රයුක්ත බව. බිය වීම කියන එක නෙමෙයි. එතකොට ලැජ්ජාව කියන එකෙත් තියෙන්නේ ඒ පාපයට හැකිලෙන ගතිය. එහෙනම් හිරියොත්ප්ප කියන දෙකෙන් හඳුන්වන්නේ පව් කරන්නට හැකිලෙන ගතිය සහ පව් කරන්නට ධෛර්යමත් නොවන ගතිය. ඒක තමයි හිරියොත්ප්ප කියලා කියන්නේ. එතකොට අද හුඟක් දෙනා ලැජ්ජා කියනකොට අර තමන්ගේ දුර්වලකම හෙලි වෙනවට හෝ එහෙම නැත්නම් අද ගොඩක් දෙනා ලැජ්ජාව කියනවා තමන්ගේ තමන් සිල් රකින්නවා කියලා පෙන්වන්න ලැජ්ජයි. Taman ಗುಣධම් වඩනවා කියලා පෙන්වන්න ලැජ්ජයි. එතකොට ඒ විදිහට Taman ළඟ තියෙන අර වටිනා සාර ධර්ම පිළිබඳව Taman ලැජ්ජාවටපත් වෙනවා. එතන තියෙන්නේ හීනමානය. එතකොට ඒක උසස් ගුණයක් නෙමෙයි. එහෙම Tamanගේ ගුණය පිළිබඳ හීනමානයක් ඇති වෙන පුද්ගලයාට ඒ ගුණය වර්ධනය කරන්න බෑ. එහෙම නැත්තම් සමහරවිට ලැජ්ජාවක් ඇති වෙනවා Tamanගේ සම්පත් පිළිබඳව. ගේ දොර එච්චර හොඳට නැහැ ඇඳුම් පැළඳුම් මෙච්චර හොඳට නැහැ කෑම බීම එච්චර සරුවට නැහැ රූපය එච්චර ලස්සනට නැහැ තමන්ගේ කතිකත්වය එච්චර හොඳ නැහැ තමන්ගේ පෞරුෂය එච්චර වැඩිලා නැහැ එතකොට මේවා පිළිබඳව හැකිලෙන ගතිය එතකොට එතනදී ඇති වෙන්නේ තීනමාන ඒකත් අද සමාජයේ ලැජ්ජාව හැටියට හඳුනා ගන්න මෙන්න මේ විදිහට ගොඩක් දෙනා හිරියොත්ප්ප කියන උසස් ගුණාංග දෙක ලැජ්ජා බය හැටියට සිංහලට පරිවර්තනය කළාට ඒ ලැජ්ජා බය කියන මේ වචන දෙක සමාජගත වෙලා තියෙන්නේ අර හිරියොත්ප්ප කියන ගැඹුරු අර්ථයෙන්ම නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන ඒ සමාජ සම්මත වූ ලැජ්ජා බය කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ අර හිරියොත්ප්ප වලින් අදහස් කරන පාපයට හැකිලෙන ගතිය. පාය පාපයට ධෛර්යමත් නොවන ගතිය. තමයි මෙතන ලැජ්ජ බය හැටියට හඳුන්වන්නේ. එතකොට බය කියලා කියනකොටත් බියපත් වීම එකක්. බියපත් වීම අකුසලයක්. බිය ජනකාකාරයෙන් දැකීම එතන තියෙන්නේ ඥාන සංප්‍රයුක්ත බව. දැන් සසරට බිය වෙනවනම් එතන අකුසලයක්. සසර බිය දැකීම ඥාන සංප්‍රයුක්ත බව. දැන් අපි බොහෝ අවස්ථාවලදී ධර්මදේශනාවලදී මේකට මේක පැහැදිලි කරගන්න අපි සරල උපමාවක් සිහිපත් කරලා තියෙනවා. ඒ උපමාවම ගත්තොත් අපි හිතමු සර්ප විස පිළිබඳව වෛද්‍යවරේ. ඒ කියන්නේ සර්ප විසට ප්‍රතිකාර කරන වෛද්‍යවරේ සර්පයා ගැනත් සර්පයාගේ විස ගැනත් සර්පයා දෂ්ට කරන ආකාරය, ඒකෙන් වළකින ආකාරය, දෂ්ට කළොත් ඒ විස හරණය කරන ආකාරය, ඒකට ප්‍රතිකාර මේ සියල්ලක් පිළිබඳවම ඔහු විචක්ෂණයි. හැබැයි සාමාන්‍ය ගැමියෙක් ගත්තන් පස්සේ සර්පයාගේ විස පිළිබඳව අහලා තියෙනවා ඌ දෂ්ට කළොත් බරපතල අනර්ථයක් වහාම සිද්ධ වෙන්නට පුළුවන් කියලා දන්නවා. දැන් අපි හිතමු ඒ බඳු ගැමියෙකුයි අර වගේ විෂ වෛද්‍යවරයෙකුයි යනකොට සර්පෙක් මුණ ගැහෙනවා. මුණ ගැහෙනකොට විෂ වෛද්‍යවරයා බිය දකිනවා විනා ඔහු බියපත් වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය ගැමියා බිය දකිනවා නෙමෙයි ඔහු බියපත් වෙනවා. ඇයි? ඔහු අර විස ගැන අහලා තියෙනවා මේ සර්පයා දෂ්ට කළොත් විනාඩි කිහිපයකින් ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන් කියලා දන්නවා. ඒ ඒ ස්වභාවයත් එක්කලා ඔහු තැති ගන්නවා. තැතිගත්තු ගමන් ඒ ඒ භීතිය නිසා භීතිය කියන්නේ දේශමූලික සිතක්. ඒ ද්වේෂමූලික සිත නිසා ඒ තනත්තා වහාම ක්‍රියාත්මක වෙනවා. එක්කෝ සර්පයා ඝාතනය කරන්නට ක්‍රියාත්මක වෙනවා. එක්කෝ තමන් රැකෙන්නට ක්‍රියාත්මක වෙනවා. තමන් රැකෙන්නට උත්සාහ කරලා සමහරලාට කලබල වෙලා ඇද වැටිලා සමහරට සර්පයක් දෂ්ට කරලා එහෙම නැත්නම් අතපය කඩාගෙන එක්කෝ තමන්ට අනර්ථයක් කරගන්නට පුළුවන්. එක්කෝ සර්පයාට අනර්ථයක් කරන්න පුළුවන්. බියපත් තුනු තැන. හැබැයි විෂ වෛද්‍යවරයා බිය දකිනකොට මේ සර්පයාගේ බරපතල විෂ පිළිබඳව ඔහු දන්නවා. ඒ සර්පයා දෂ්ට කරන්නේ කොහොමද කියලා දන්නවා. ඒක වළක්වා ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා දන්නවා. හදිසියෙ දෂ්ට කළොත් ප්‍රතිකාරය මොකද්ද කියලා දන්නවා. ඒ නිසා මේ සර්ප විෂ වෛද්‍යවරයා බියපත් වෙන්නේ නැහැ. ඔහු මේ සතාගේ බියජනක බව නුවණින් තේරුම් ගන්නවා. එතකොට නුවණින් තේරුම් ගන්නකොට ඔහුගෙන් සර්පයාට අනර්ථයක්වත් නැහැ, Tamanට අනර්ථයක්වත් නැහැ. එතකොට අපි සසර ගමනට බියපත් වුණොත් අපෙන් අන් අයටත් හානි වෙන්නට පුළුවන් අපටත් හානි වෙන්නට පුළුවන්. හැබැයි සසර බිය දැක්කොත් අපිට මෙතනින් නිදහස් වෙන්නට මගක් සොයන්නට අපි ක්‍රියාත්මක අන්න ඒ වගේ තමයි මේ ලැජ්ජා කියන තැනදී පාපය පිළිබඳව හැකිලෙන ගතිය. තමයි ලැජ්ජා කියලා කියන්නේ. එහෙම නැත්නම් හිරි කියලා කියන්නේ. ඊළඟට පාපය කරන්නට තරම් ධෛර්යමත් බවක් කායිකව මානසිකව මතුවෙන්නේ නැහැ. ඒකට පසුබානවා. ඒකට ධෛර්යය අවදි වෙන්නේ නැහැ. ඒ ඇයි අවදි වෙන්නේ නැත්තේ? ඒකේ තියෙන අනර්ථය Tamanට පේනවා. ඒකෙන් ලෝකෙට වෙන හානිය පේනවා. ඒකෙන් අනාගතයේ සිද්ධ වෙන දුක් විපාකය පේනවා. Tamanටත් අනුන්ටත් මෙලවත් පරලවත් සිද්ධ වෙන අනතුර දකිනවා. ඒ මහා අනර්ථය දකිනකොට ඔහුට කොහොමවත් දිරියක් එන්නේ නැහැ ඒක කරන්නට. ඒක තමයි ඔත්තප්පේ කියලා කියන්නේ. එතකොට මේ දෙකම ඇති වෙන්නේ ඥාන සම්ප්‍රයුක්තව. ඒ නිසා හිරියොත්තප්ප කියලා කියන්නේ කුසල චෛතසික දෙක. ඒක සෝබන සාධාරණ චෛතසික. සෝබන සාධාරණ කියන්නේ සියලුම කුසල් සිත්වල යෙදෙනවා. එහෙමනම් ඒක අකුසලයත් එක්කලා සම්බන්ධයක් නැහැ. හැබැයි අද ගොඩක් දෙනාගේ ලැජ්ජ බය කියන මේ කාරණා දෙක අකුසලයත් එක්කලා සම්බන්ධ වෙනවා. ඒ හැබැයි හිරියොත්ප්ප නොවන නිසා. ඉතින් මේ කාරණේ මෙතන අමතර කරුණක් වුණත් පැහැදිලි කරලා දුන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳ ප්‍රතිපදාවේ විරතියට සම්බන්ධ කාරණා තුනක් දේශනා කරලා සමාදානයට සම්බන්ධ කාරණා තුනේ පළවෙනි කාරණේ හැටියට දක්වන්නේ ලැජ්ජී ඒතනත්තා ලැජ්ජිත කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ලැජ්ජාව ඇති කෙනෙක් වෙනවා. මොකටද ලැජ්ජා වෙන්නේ? අර පාපයට, අකුසලයට, අනර්ථය කරන්න. ඒ අනර්ථය පිළිබඳව හැකිලෙන කෙනෙක් වෙනවා. ඒතකොට ඒක ගුණයක්. ඒක අපේ අපේ චිත්තසංතානයේ වැඩි දියුණු කරගත යුතු වර්ධනය කරගත යුතු ගුණය. එතකොට මේ පාපයට තියෙන ලැජ්ජාව වර්ධනය වෙන වර්ධනය වෙන පමණට අපේ සීලය වැඩෙනවා. එතකොට සීල භාවනා ඒ ඒ තනත්තාගේ සීලය અભිවෘද්ධියටපත් වෙලා වර්ධනය වෙලා. එතකොට ඒක දියුණු කරන්නට ඕන ගුණයක්. ඊළඟට දයාපන්න. සත්වයින් කෙරෙහි දයාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ සත්වයින්ගේ හිංසනය, පීඩනය ඒක අගය කරන්නේ නැහැ. ඒ සතුන් සුවපත්ව ඉන්නවා දකින්නට, හොඳින් ඉන්නවා දකින්නට ඒ ඒ සෞම්‍ය මානසික తත්වය. අර හිංසනයට ක්‍රියාත්මක නොවන ගතිය. ඒ සතුන් සතුන් සුවපත්ව ඉන්නවා දකින්නට ප්‍රිය ගතිය. එතකොට ඒ කියන දයාව එතනත්තාගේ සිතේ මතුවෙන්නට ඕන ඒක තමයි ඊළඟ පියවර. ඒතර දයාව කියන එකත් අපි වර්ධනය කරගන්නට ඒක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න සතුන් කෙරෙහි දයාව වැඩෙන්න වැඩෙන්න අපි අතින් හිංසනයක් තබා හිංසා කරන්නට සිතුවිල්ලක් එන එක පවා පාලනය. පාපයට ලැජ්ජා වෙනකොට පාපයෙන් වළකිනවා ඒ වගේම සතුන් කෙරෙහි දයාව ඇති වෙන්න ඇති වෙන්න අපිට ඒ සතා කෙරෙහි කෝපය, ద్వේෂය ඇති වෙන ගතියක් අඩු වෙනවා. දැන් සතුන් කෙරෙහි දයාවක් නැත්තම් අපි ප්‍රාණඝාතය නොකළා වුණාට අපේ මනසේ ඝාතන චේතනා ඇති වෙනවා. මදුරුව දෂ්ට කරනකොට අපේ කෝපය මතුවෙනවා. තලන්න හිතෙනවා. හැබැයි තලන්නේ නැහැ. තලන්නේ නැත්තේ අකුසලයේ ගැන හිතලා අපි ඒකෙන් වැළකීලා ඉන්නවා. අපේ සීලය ආරක්ෂා කරගන්න කියලා වැළකීලා ඉන්න. හැබැයි තලන්න විනාශ කරන්න ආවේගයක් එනවා. ඇයි අර දයාව දියුණු වෙලා නැහැ. ඊළඟට කැරපොත්තු මරන්න නැතුව හිටියා වුණාට හැමතැනම තැන් තැන් වල කැරපොත්තු දුවනකොට උන් තලන්න හිතෙනවා. ඒ මොකක්ද? දයාව මනසේ වර්ධනය වෙලා නැහැ. මෙන්න මේ විදිහට දයාව වැඩෙන්න වැඩෙන්න මානසික වශයෙන් ඒ සතුන්ට හිංසා කිරීමේ හිංසන චේතනාව එහෙම නැත්නම් විහිංසා සංකල්ප ව්‍යාපාද සංකල්ප සහ විහිංසා සංකල්ප ටිකෙන් ටික අවම වෙන්නට පටන් ගන්නවා අපේ චිත්තසංතානයේ අර දයාව වර්ධනය වෙන ප්‍රමාණයට. එතකොට දයාව වර්ධනය වෙන වර්ධනය වෙන ප්‍රමාණයට අපේ සීල භාවනා සීලය වර්ධනය වෙනවා. ඊළඟට අවසාන කාරණය හයවෙනි කාරණය තමයි සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලුම සත්වයන් කෙරෙහි හිතවත් බව අනුකම්පාවක් ඇති තැනට. හිතවත් බව කියලා කියන්නේ ඒ ඒ සත්වයින්ගේ යහපත අපේක්ෂා කරන. ඒ සත්වයින්ට හොඳක් වෙනවාට කැමති. ඒතර හොඳක් වෙනවාට කැමති කියන සුවපත් වේවා සුවපත් වේවා කියන වචනේ විතරක් නෙමෙයි. අන් අයගේ සුවය වෙනුවෙන් අන් අයගේ යහපත වෙනුවෙන් Tamanට කැප වෙන්නට පුළුවන්. අනිත් අයගේ විපත වළක්වන්නට Tamanට කැප වෙන්න පුළුවන් ඉදිරිපත් වෙන්නට පුළුවන්. එතකොට එතනට එනකොට අපේ චිත්තසංතානයේ කරුණාව සහ මෛත්‍රිය වර්ධනය එතකොට මේ මෙත්තාව වර්ධනය වුණාම තමයි අපි පූර්ණ වශයෙන් අර සීල ප්‍රතිපදාව තුල නිවැරදිව වර්ධනය වුණාවේ. එතකොට මම සත්තු මරන්නේ කියන එක විතරක් සීලය නෙමෙයි. ඒක සීලේ මූලිකම පියවරක් පමණයි. තව පියවර පහක් ඉදිරියට යන්නට ඒ පියවර හයම අපි සම්පූර්ණ වෙනකොට ඒතනත්තාගේ සීලය වර්ධනය වෙලා. ඒක තමයි සීල භාවනා කියලා කියන්නේ. මේ විදිහට අදත්තා දාන කාමමිත්‍යාචාර මුසාවාද මබ්බේ පාන ආදී මේ අවශේෂ දුර්ගුණ පිළිබඳවත් එහෙමයි. දුෂ්චරිත පිළිබඳවත් එහෙමයි. ওই විදිහට අනුක්‍රමයෙන් සොරකමින් වළකින්නට ඕන. ඊළඟට ඒ නුදුන් දේවල් ගැනීම පිළිබඳව මනෝභාවයන් අවම කරගන්නට ඕන. ඊට පස්සේ අනුන් සතු දේ පොදු දේපල ඒවා සුරක්ෂිත කරන්නට වෑයම් කරන්නට ඕන. මේ විදිහට එහි පියවර ගණනාවක් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නට ඕන. එතකොට දුන්නු දේ පමණයි ධාර්මිකව Tamanට ලැබෙන දේ එක්කෝ මිලට ගත්තු දේ නැත්නම් අනිත් අය කැමැත්තෙන් දෙන දේ එහෙම නැත්නම් පරිත්‍යාග කරන දේ එහෙම නැත්නම් නීත්‍යානුකූලව Tamanට අයත් දේ ඒවා පමණයි Taman අපේක්ෂා කරන්නේ. එහෙම ධාර්මිකව මේ ලෝකේ Tamanට අයිති නැති දෙයක් Taman මොනම ආකාරයකින්වත් අපේක්ෂා කරන්නේ ඒ මට්ටමට මනස වර්ධනය වෙනවා. ඊළඟට මා පමණක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. අනිත් අයගේ ජීවිත රැකෙන්නට ඕන. අනිත් අයගේ සම්පත් සුරක්ෂිත වෙන්නට ඕන. ඒ වෙනුවෙන් මම කැප වෙන්නට ඕන. මේ ආකල්ප වර්ධනය වෙන වර්ධනය වෙන ප්‍රමාණයට තමයි ඒ තනත්තාගේ සීල ප්‍රතිපදාව වර්ධනය වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම. නොකිව යුතු දේ නොකියා සිටීම කිව යුතු දේ කීම. මේ අංශ දෙකෙන්ම අපේ සීලය අනුක්‍රමයෙන් පූර්ණත්වයට පත් කිරීම සීල භාවනාවයි. ඊළඟට සීලය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතු තව පැත්තක් තියෙනවා. අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ සීලය පිළිබඳව ඉතාම දාර්ශනික අර්ථ විවරණයක් කරනවා. ඉතාමත්ම වැදගත් ඒ අර්ථ විග්‍රහය අපි හඳුනාගෙන වටහාගෙන තේරුම්ගෙන තිබීම. දැන් සීලය කියනකොටම අපි ගොඩක් දෙනාට සිහිපත් වෙන්නේ සංවරය පිළිබඳව කතාවක්නේ. නායක හැමතුරෝ සිහිපත් කරනවා සීලය යනු ප්‍රකෘතියයි. සීලය කියලා කියන්නේ කෙනෙකුගේ ස්වභාවය. ඒක මේ 아무තෙන් ආරෝපණය කරගත්තු තත්ත්වයක් නෙමෙයි. ඒ සීලය යනු පුද්ගලයාගේ ප්‍රකෘති ස්වභාවය. එතකොට ඇයි උන්වහන්සේ එහෙම සිහිපත් කරන්නේ? ඒක උන්වහන්සේ ළඟට පැහැදිලි කරනවා කොහොමද එහෙම වෙන්නේ කියලා. දැන් තිරිසනාගේ ප්‍රකෘති ස්වභාවය තිරස්චීන සීලය. මනුෂ්‍යයාගේ ප්‍රකෘති ස්වභාවය මනුෂ්‍ය සීලය. ආර්යයන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවය ආර්ය සීලය. දැන් යම් කිසි කෙනෙක් අර තිරිසනාගේ ප්‍රകൃතිය තිරිසනා අපි අපි හිතමු ගවයෙක් ගත්තොත් ඒ ගවයාගේ ප්‍රകൃතිය තමයි හතර ගාතෙන් යන බව. ඊළඟට අතින් අරගෙන කන්නේ නැහැ හොම්බ දිගු කරලා කටින්ම කන බව කටින්ම වතුර බොන බව ඊට පස්සේ නිකන් බිම ලගින බව එතකොට මේවා ඒ සතා අමුතුවෙන් හිතලා කරනව නෙමෙයි ඌ අමුතු සංවරයක් සඳහා ඒවා කරනනේ ඒ උගේ හැටි ඒ උගේ ප්‍රകൃතිය එතකොට යම්කිසි මිනිස්සේ අර ගවයාගේ ප්‍රകൃතිය අධ්‍යයනය කරලා තමනුත් ඒ විදිහට හැසිරෙන්නට පටන් ගන්නවා නම් ඒක හඳුන්වනවා ගව සීලයයි කියලා. එහෙම නැත්නම් ගෝ වෘතයයි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ උන්වහන්සේ පහළ වෙන්නට කලිනුත් පහළ වුණාට පස්සෙත් මේ ගෝ සීල එහෙම නැත්නම් ගෝ වෘතය රකින්නයි හිටියා. ඊළඟට සුනකයාගේ ප්‍රകൃතිය ඌ නිදා ගන්න ලෑස්ති වෙනකොට වටයක් දෙකක් කැරකෙනවා. කැරකිලා තමයි නිදාගන්නේ. හතර හතර ගාතෙන් යන්නේ. හොම්බෙන් කන්නේ. එතකොට මේ සුනකයාගේ ගති ලක්ෂණ අධ්‍යයනය කරලා යම් කිසි කෙනෙක් එක පුහුණු කරනකොට එතකොට සුනකයා එහෙම කරන්නේ ඌ 아무තු සීලයක් හැටියට නෙමෙයි ඒක උගේ හැටි ඒක උගේ ගතිය ඒක උගේ ප්‍රകൃතිය යම් කිසි මිනිස්සෙක් ඒක අධ්‍යයනය කරලා ඒ විදිහට තමන්ගේ චර්යාවන් හසුරුවා ගන්නවා නම් ඒක හඳුන්වනවා සුනක සීලය හෙවත් කුක්කුර වෘතයයි කියලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කුක්කුර වෘතය කායිකව වාචසිකව මානසිකව අවංකවම පුහුණු කරනවා නම් මුළු ජීවිත කාලෙම හරියටම ප්‍රගුණ කරනවා නම් එහි ප්‍රතිඵලය තමයි මරණයෙන් මතු ඒතනත්තා අනිවාර්යෙන් සුනකෙක් වෙනවා. ගවයාගේ සීලය ගෝවෘතය, ගෝ සීලය, ගවයාගේ ස්වභාවය, ගවයාගේ ප්‍රകൃතිය යම්කිසි කෙනෙක් ඒ විදිහට පුහුණු කරනවා ඒ විදිහට කායිකව වාචසිකව මානසිකව අවංකව මුළු ජීවිත කාලෙම ඒ ගෝ සීලය පුහුණු කරනවා නම් මරණයෙන් මත්තේ තැනත් අනිවාර්යෙන් ගවයෙක් වෙනවා. ඇයි අර ගවයාගේ ප්‍රകൃතිය තමයි දැන් මේ කායිකව වාචසිකව මානසිකව පුහුණු කරන්නේ. ගවයාට ඒක 아무තු දෙයක් නෙමෙයි ඒක උගේ හැටි. හැබැයි මිනිස්සයාට ඒක 아무තු වැඩක්. මනුෂ්‍යයා ඒ විදිහට කය වචන සිත හසුරවන්න වෑයම් කරනවා. එහෙම වෑයම් කරලා වෑයම් කරලා ඒක සාර්ථක වෙනකොට ඒ තුල කායිකව වාචිකව මානසිකව කියන ద్వාරත්‍රයෙන්ම හරියටම යෙදෙනකොට ඔහුගේ ප්‍රകൃතිය එයම බවටපත් වෙනවා. එතකොට ඒක ඔහුගේ හැටි බවටපත් වෙනවා. ඔහුගේ ස්වභාවය බවටපත් වෙනවා. එතනින් යාට ඒ තැනත්තක් ගවේ. මෙන්න මේ විදිහට ගවයාගේ ස්වභාවය ගෝසීලයයි ගවයාගේ ස්වභාවය ගෝසීලය යම් කිසි කෙනෙක් පුහුණු කරනවා නම් ඒ තනත්තාත් ගවයාගේ ප්‍රകൃතියටපත් වෙනවා ඊළඟට මිනිස්යාගේ ප්‍රകൃතිය මොකද්ද මිනිස්යාගේ ප්‍රകൃතිය මිනිස්ස කියලා කියන්නේ මනසින් උසස් කෙනා යමෙක් මනසින් උසස් නම් ඒ තනත්තාගේ සංකල්පනාව තමයි මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අය සුරකින්නට අන් අයගේ යහපත වෙනුවෙන් මම කැප වෙන්නට අන්න ඒ මානුෂීය ආකල්පේ වර්ධනය වෙනකොට ඒ තනත්තා අන්‍ය සත්වයින්ගේ දිවිතොර කරන්නට හිංසා කරන්නට ක්‍රියාත්මක වෙන්නේ ඇයි මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න. එතකොට ඒ තනත්තා අන්‍ය සත්වයින්ගේ යහපත અભිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා විනා ඒ සත්වයින්ට අනර්ථය පිණිස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ප්‍රාණඝාතයෙන් වළකින බව, සත්ව වධයෙන්, සත්ව හිංසනයෙන් වළකින බව, සත්වයින්ගේ යහපත અભිවෘද්ධිය කැමති වෙන බව, ඒ සත්වයින් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරන බව කියන අර පංච අර ප්‍රාණඝාතයේ වැළකීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පියවර 6ම මේ තනත්තාගේ චිත්තසංතානයේ අනුක්‍රමයෙන් වැඩෙන්නට ගන්න. ඇයිද මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අයගේ යහපත වෙනුවෙන් මම ක්‍රියාත්මක වෙන්නට ඕන කියන මේ මනුෂ්‍ය ධර්මයේ මත එතනත්තා හරියට පිහිටා සිටින නිසා එතකොට එතනත්තා අන්සතු දේ සොරා ගන්නට පෙළඹෙන්නේ නැහැ අනුන්ගේ දේ රකින්නට ඔහු ක්‍රියාත්මකයි ඔහු කාමයේ වරදවා හැසිරෙන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ තමන්ගේ පෞල් සංස්ථාව ධාර්මිකව පවත්වා ගන්නවා වගේම අන් අයගේ පෞල් සංස්ථාවන් විකෘති නොවේ සුරක්ෂිත කරන්නට ඒ තනත්තා ක්‍රියාත්මක වෙනවා. බොරු කියලා අන් අය රවට්ටන්නේ තමන් සත්‍ය දැනගන්නට වෑයම් කරනවා වගේම අන් අයටත් සත්‍ය දැනගන්නට මග හෙලි කරනවා. තමන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගතසිත විකෘති කරගන්නේ තමන් උත්පත්තියෙන් ලබාගත්තු කුසල බලයෙන් ලබාගත්තු ප්‍රകൃතිය තීව්‍රතාවය ශක්තිය කායික මානසික සවිය බලය ඒක විනාශ කරගන්න නැතුව රැක ගන්නවා. අන් අයටත් ඒක විනාශ කරගන්නට අනුබල දෙන්නේ නැතිව ඒ අයත් එතනින් මුදවාගෙන ප්‍රකෘතිමත්ව ජීවත් වෙන්නට සහාය වෙනවා. එවනම් මිනිස්යාගේ ප්‍රകൃතිය තමයි පංච දුෂ්චරිතය නොකරන බව. එහෙම නැත්නම් පංච සුචරිතේහි යෙදෙන බව. එහෙනම් පංචශීලය කියන්නේ බුදුහාමුදුරුව පනවපු සීලයක් නෙවෙයි පින්නතුනේ. මනුෂ්‍ය සංහතිය මේ විශ්වය ආරම්භ වුණු මුල් අවදියේ පටන් ඒ අයගේ මනුෂ්‍යත්වය පිළිබඳ ධර්මතා පද්ධතියයි පංචශීල ප්‍රතිපදාව කියන්නේ. අද හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි පංචශීල රකින්න ඕනත්තේ බෞද්ධ නිසා. ඒ නිසා සමහරව අද निराගමික වෙන්නට සැලස හිතනවා. ඒකට පෙළඹෙන. ඇයි? දැන් මේ බුද්ධ ආගමේ ඉන්නකන් තමයි මේ සත්තු මරන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතකොට නිරාගමික උනන් පස්සේ අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොන ආගමකටවත් අදාළ නැහැ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි අපි කැමති විදිහට අපේ සංවරය හදාගන්න පුළුවන්. එකම ආගමකවත් කියන විදිහට ඕනේ ඉතින් වෙනතුනේ දැන් මව කියනවා පුතේ ගින්දර අල්ලන්න එපා පිච්චෙනවා කියලා. එතකොට දරුවා කල්පනා කරනවා මම මව කියන දේ අහන්නේ නැහැ. මමගෙන් මං අයින් වෙනවා. අයින් වෙලා මම කැමති විදිහට වැඩ කරනවා කියලා අර මමගෙන් ඈත් වෙලා එතනත්තා ගින්දර ඇල්ලුවාම පිච්චෙන්නේ නැද්ද? එතකොට ගින්න ස්පර්ශ වුණොත් පිලිස්සෙනවා. ඒක අම්මා කියන නිසා නෙමෙයි තාත්තා කියන නිසා නෙමෙයි වැඩිහිටියා කියන නිසා නෙමෙයි. ඒ අම්මා තාත්තා කියා දුන්නේ යථාර්ථයයි. ඒ යථාර්ථය නොපිලිගෙන බැහැර කළයි කියලා යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් වගේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන්නේ හේතුඵල වශයෙන් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන विद्यमान ලෝක ධර්මතාවය විශ්ව ධර්මය මේ බුදුහාමුදුරන්ගේ ධර්ම පිළිගත්තයි නැතයි ඒක අනුගමනය කළයි නැතයි කියන එක ඒක තමන්ගේ වැඩ. ඒක පිළිගත්තයි නැතයි කියලා විශ්ව ධර්මය වෙනස් වෙන්නේ නැහැ. හේතුඵල න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. ඒ સિદ્ધාන්තය වෙනස් වෙන්නේ නැහැ. ඒක ලෝකයේ තුල කවදත් ඒ විදිහෙන්ම ක්‍රියාත්මක එනිසා බෞද්ධයෙක් උණු නිසා නෙමෙයි අපි පන්සිල් රකින්නේ බුදුරජාණන් වහන්සේගෙන් මහානාම ශාක්‍ය රජුරු අහනවා ස්වාමීනි යම්කිසි කෙනෙක් තිසරණ ගත වුණොත් ඒ කියන්නේ තෙරුවන් සරණ ගියොත් ඒතනත්තාගේ සීලය කෙබඳු විය යුතුද අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒතරත්තා ප්‍රාණඝාතයෙන් වළකිනවා අදත්තාදානයෙන් වළකිනවා මෙන්න මේ සීලයෙන් යුක්ත වෙනවා එතකොට ඒ සීලයෙන් යුක්ත වෙනවා කියලා කියන්නේ ඇයිද ඒ සීලය මනුෂ්‍ය සීලයයි. මනුෂ්‍ය ධර්මයයි. ඉතින් මනුෂ්‍ය ධර්මයක්වත් නැති කෙනෙක් කොහොමද තෙරුවන් සරණ ගිහිල්ලා කටයුතු කරන්නේ? මනුෂ්‍ය ධර්මයවත් නැති කෙනෙක් කොහොමද උත්තරී මනුෂ්‍ය ධර්මයකට යන්නේ? උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් සාක්ෂාත් කරන ධාන අභිඥා මාර්ගඵල. දැන් අපි මේ වෑයම් කරන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම වෙත අවතීර්ණ වෙන්නටනේ. ඉතින් උත්තරී මනුෂ්‍ය ධර්ම ස්පර්ශ කරන්නේ කොහොමද? මනුෂ්‍ය ධර්ම නැත්නම් එනිසා යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුගත වෙනවා නම් ඒ තැනැත්තා මේ පංචශීල ප්‍රතිපදාව තුල පිහිටිය යුතුයි. එයිද ඒක බුද්ධ නියමයක් නිසා නෙමෙයි මේ ප්‍රතිපදා මාර්ගයේ අනුපිළිවෙලින් ඉදිරියට යනවා විනා අපට මගහරිමින් පැන පැන මේ ගමන් මගේ යන්නට පුළුවන් කමක් නැහැ. අනුපූර්ව ප්‍රතිපදාව, අනුපූර්ව ශික්ෂාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරන පංචශීල ප්‍රතිපදාව යනු මනුෂ්‍ය ධර්මයයි, මනුෂ්‍ය ප්‍රകൃතියයි. එතකොට දැන් අපි බෞද්ධ නිසා හරි වෙන හේතුවක් නිසා හරි මොකක් හරි හේතුවක් නිසා මේ පංචශීලය පිළිබඳ දැනගෙන ඊට පස්සේ අපි උත්සාහයෙන් ඒක පුහුණු කරන්න වෑයම් කරනවා. දැන් මුලදි මුලදි අපිට සතුන් නොමරා ඉන්න එක අමාරුයි. මදුරුව නොමරා ඉන්න එක අමාරු. කැරපොත්තු නොමරා ඉන්න එක අමාරු. උකුණු මකුණු නොමරා ඉන්න එක අමාරු. හැබැයි අපි අමාරුවෙන් හරි එක පුහුණු කරනවා. අර සුනකයා වගේ හැසිරෙන එක හරකා වගේ හැසිරෙන එක එළුවා වගේ හැසිරෙන එක මනුස්සයන්ට පහසු නෑ. දැන් අමාරුවෙන් ඒතනත් එක පුහුණු කරන කායිකවත් වාචසිකවත් ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් මානසිකවත් ඒක පුහුණු කරනවා. පුහුණු කළාම තමයි ඒ ඔහුගේ ප්‍රകൃතිය බවට පත් වෙන්නේ. අපට මුලදි මුලදි සිල් රකින්න එක අමාරුයි. අමාරු වුණාට අර අනුපිළිවෙලින් නොකල යුතු දේ නොකර සිටීමෙන් කල යුතු දේ කරමින් අපි උත්සාහ කරනවා වෑයම් කරනවා අමාරුවෙන් හරි එහි පිහිටා සිටින්න. කාලයාගේ ඇවෑමෙන් සීලය වැඩෙන්න වැඩෙන්න අපි තුල සංවරය පිහිටන්න පිහිටන්න අපට සතුන් මරණ එක නොමරා ඉන්න එක නෙවෙයි අමාරු වෙන්නේ සතෙක් මරන්නට වුණොත් ඒක තමයි අමාරු දැන් අර තිස්ස කියන උපාසක මහත්මයා පිළිබඳව කතාවක් සඳහන් වෙන්නේ ඔහුට රජතුමා දෙනවා මොකද රජුරවන්ට ඕන වෙනවා ප්‍රාණඝාතය හොර රහසෙවත් කරන්නේ නැති සත්පුරුෂයෙක් හොයාගන්න. එතකොට තිස්ස ගෘහපතියා ඒ විදිහට ගුණධර්ම වඩන කෙනෙක් කියලා ආරංචි වෙලා රජුරෝ ඔහු ගෙන්නලා ඔහුට පණ පිටින් කුකුලෙක් දෙනවා මේ කුකුලා මරලා මස් සුවේලා දෙන්නට කියලා. එතකොට ඔහු මරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා බැරුවේ නැත්තම් හිසගසා දාන්න. ඊට පස්සේ දැන් හිසගසා දාන්නත් අරගෙන යනවා. ගිහිල්ලා දන් ගෙඩියට බෙල්ල තියලා කඩුවත් ඔසවලා කුකුලා අතට දෙනවා. දැන් හරි කුකුලා මරලා ව්‍යංජනේ හදලා දෙන්නට පුළුවන් නම් දැන් උනත් ප්‍රාණය රැක ගන්නට ඉඩ තියෙනවා. එතකොට ඔහු කරන්නේ මොකක්ද? මගේ ජීවිතය වෙනුවට නුඹේ ජීවිතය සුරක්ෂිත කරගෙන නික්ම යන්නට කියලා කුකුලා නිදහස් කරනවා. එතකොට ඇයි ඒතනත්තා සීලය තුල වර්ධනය වෙනකොට සීල භාවනාව තුල ප්‍රගුණ වෙනකොට ඔහුට සතුන් නොමරා සිටීම නෙමෙයි අමාරු වෙන්නේ සතෙක් මරන්න වුණොත් ඒක තමයි අමාරු ඒකට ලැජ්ජිත වෙනවා. ඒකට හැකිලෙනවා. ඒකට ධෛර්යයක් එන්නේ නැහැ. ඒකට තැති ගන්නවා. අන්න හිරියොත්ප්ප දෙක මතුවෙන හැටි. එතකොට මේ හිරියොත්ප්ප දෙක හරියට මතුවෙනකොට අපිට වරද නොකර සිටීම සුවයක් වෙනවා. වරද කරන්න වුණොත් ඒක මහා පීඩාවක් වෙනවා. ඉතින් ඒ මට්ටමට අපි කායිකව වාචසිකව මානසිකව මේ මනුෂ්‍ය ධර්මය හරියටම මේ ජීවිතේ ප්‍රගුණ කළොත් ඒ අපේ ප්‍රകൃතිය බවටපත් උනොත් ඒ තනත්තා සෝවාන් ඵලයටපත් නොවුනත් මරණින් මතු දුගතිගාමී වෙන්නේ නැහැ යලිත් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණෙනවා. ඇයි අර සුනක වෘතේ සමාදම් වෙච්ච කෙනා හරියට මේක පුහුණු කළොත් සුනකෙක් වෙන්න වගේ ගෝවෘතේ සමාදන් වෙලා හරියට මේක පුහුණු කරපු කෙනා මරණයෙන් පසු ගවයෙක් වෙන්න වගේ මනුෂ්‍ය ප්‍රතිපත්තිය හරියටම පුහුණු කරපු කෙනා මරණින් මතු නොඇරදීම මිනිසෙක් වෙනවා ඉතින් අපිට දැන් පන්සිල් රකින්න එක අමාරුයි වගේ වැටහෙනවා නම් ඒක තේරුම මොකද්ද? තාම අපි මනුස්ස ප්‍රകൃතියටපත් වෙලා නැහැ. තාම අපි ඉන්නේ සත්ව මනුස්ස අතර. ඒ දෙපැත්තෙන් ඕන පැත්තකට වැටෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපේ සසර ගමන අඩමාන අනතුරුදායක. ඇයි? ඒ ඕන පැත්තකට යොමු වෙන්න පුළුවන්. තාම අපි මනුස්සත්වයේ තුල ස්ථාවර වෙලා නැහැ. ඒ තුල ශක්තිමත්ව පිහිටලා නැහැ. එහෙමනම් ඒ තනත්තාට සසර ගමන ස්ථාවර නැහැ. එතකොට මේ විදිහට මනුෂ්‍ය ධර්මය වූ මනුෂ්‍ය ප්‍රතිපදාව වූ මනුෂ්‍ය සීලය වූ මනුෂ්‍යයාගේ ප්‍රകൃතිය වූ පංචශීල ප්‍රතිපත්තිය යම් කෙනෙක් කායිකව වාචසිකව මානසිකව අවංකවම මුළු ජීවිත කාලෙම කැප වෙලා එහි පිහිටනවා නම් එය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් කර ගන්නවා නම් ඒ තනත්තා මනුෂ්‍ය කියන ස්වභාවයට අවතීන ඒක ඔහුගේ ප්‍රകൃතිය බවට පත් වෙනවා. ඒක ඔහුගේ ස්වභාවය බවට පත් වෙනවා. එතකොට ඒ ස්වභාවය බවට පත් වුණාම ඔහු සතුන් නොමරා ඉන්නේ අමාරුවෙන් නෙමෙයි. සතුන් නොමරන බව ඔහුගේ හැටි. සතුන්ට කරුණා මෛත්‍රිය දක්වන්නේ මෙත් වඩන්න ඕනේ. ඒක ආනිසංසදායකයි. ඒක සසන පිහිට පිණිස පවතිනවා. එහෙම හිතලා නෙමෙයි. ඒ සතුන්ට මෛත්‍රී පූර්වක කටයුතු කරන බව ඔහුගේ හැටි. ඔහුගේ ස්වභාවය. ඒක ඔහුගේ ප්‍රകൃතිය බවට පත් වෙනවා. අන්න එතකොටයි මනුස්ස මනස උසස් වෙලා එහෙම නැත්නම් අපි ඉන්නේ ශික්ෂණයක විතරයි. හැබැයි සංවරයක හැබැයි සීලයක නෙමෙයි බලහත්කාරයෙන් අතපය හකුලුවාගෙන කට පියාගෙන හිත දැඩි කරගෙන අර මනසේ නැවත නැවත පාප ධර්ම අසත් ධර්ම මතුවෙනවා ඒවා හිර කරගෙන අතපය ක්‍රියාත්මක කරන්නත් අපි පවතිනවා එතන ශික්ෂණයක් පමණයි ඒක සංවරයක් බවට ඒක සීලයක් බවට ඒක ප්‍රകൃතියක් බවට පත් වෙනකොට ඒ තනත්තා මනුෂ්‍ය ධර්මය තුල ස්ථාපිත ඊට පස්සේ අපි ආර්ය ධර්මය පුහුණු කරනවා. මොකක්ද ආර්ය ධර්මය? පංචශීල ප්‍රතිපදාවට අමතරව පොය දවසට අටසිල්, නවාංග පොසත සිල්, දසසිල්, ඊළඟට සාමණේර දසසිල්, උපසම්පදා සිල් මේවා ආරක්ෂා කරනවා. මේ මොකක්ද? ඒ අපි අවතීර්ණ වෙන්නේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියට ආර්යයන් වහන්සේලා කියලා මෙතන හඳුන්වන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ දිවිහිමියෙන්ම විකාල භෝජනයෙන් වැළකුණා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ භික්ෂුන් වහන්සේලා මුල් කාලේ පිඬුසිඟා වැඩලා තියෙනවා. හවස් කාලේ. නමුත් ඒ වැඩලා තියෙන්නේ රහතන් වහන්සේලා නෙමෙයි. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා. එතකොට අරහත්ත්වයටපත් වුනහම උන්වහන්සේ පිරුණුවන් පානකම් කය නඩත්තු කරනවා විනා මේක සුඛෝපභෝගී විදිහට පවත්වන්නට උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා රහතන් වහන්සේ දිවිහිමියෙන් විකාල භෝජනයෙන් වැළකුණුසේක. ඒක උන්වහන්සේගේ හැටි. ඒක උන්වහන්සේගේ ප්‍රകൃතිය ස්වභාවය මේ අමාරුවෙන් හිතලා මම මේ මේ සිල්පදේ රකින්න ඕන බුදුහාමුදුරුව විකාල භෝජනයෙන් වළකින්න කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා මම වළකින්න. එහෙම හිතලා අමාරුවෙන් සැලසුම් කරලා කරනව නෙමෙයි. විකාලේ ආහාර නොගන්නා බව ඒ රහතන් වහන්සේගේ ස්වභාවයයි. එතකොට මමද අද මේ සීලය ආරක්ෂා කරන කාලය තුල විකාල භෝජනයෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරගෙන අමාරුවෙන් එහි පිහිටා සිටින්නට වෑයම් කරනවා. ඒක පහසු නැති වුණාට ඒක පුහුණු කරනවා. ඊළඟට රහතන් වහන්සේගේ ස්වභාවය නැටීම්, ගැයීම්, වැයීම්, මල් ගඳ සුවඳ විලවුන් දැරීම්, ශරීරයේ සැරසීම් එතකොට මෙබඳු දෙයින් රහතන් වහන්සේ අමාරුවෙන් බලහත්කාරයෙන් බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පනවලා තියෙන නිසා ඒ දැන් රැකිලා ඉන්නව නෙමෙයි. උන්වහන්සේට ඒවා පිළිබඳව ආස්වාදයක් නැහැ. උන්වහන්සේගේ ස්වභාවය තමයි ඒවයින් බැහැර වූ ගතිය. ඉතින් අපි අමාරුවෙන් ඒක පුහුණු කරනවා. අමාරුවෙන් පුහුණු කරලා අපි ඒ ස්වභාවයට පරිවර්තනය වෙන්න උත්සාහ කරනවා. ඊළඟට උස්සාසන මහාසන මේ උස්සාසන මහාසන කියලා කිව්වන් පස්සේ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ මේ උස පොඩ්ඩක් වැඩි වුණාම ඒකද ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා ගිලනාට ඇවත් නැහැ දැන් උස්සාසන කියලා කිව්වහම අපේ රියනක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි එකමාරක් ඒතකොට රියනක් සහ මිටි වියතක් මිටි වියතක් කියලා කියන්නේ මෙන්න මෙහෙම කළා. එතකොට මෙතනක් තියෙනවා අඟල් 6ක් විතර. එතකොට රියනයි මෙතන අඟල් 6 සාමාන්‍යයෙන් අඩි දෙකක් විතර. එතකොට උස්සාසන කියලා කියන්නේ පොළවේ ඉඳලා ඒ පුට්ටුවේ හෝ ඇඳේ කකුල අඩි දෙකකට වඩා උස්නම් තමයි ඒක උස්සාසනයක්. එතකොට සාමාන්‍යයෙන් බොහෝ දෙනා එහෙම ආසන පාවිච්චි කරන අඩුයි. එහෙම ආසන තියනවා නම් තියෙන්නේ ඔය අපි දැකලා තියෙනවා එහෙම ආසන රෝහලේ තියෙනවා. වෛද්‍යවරයාට රෝගියා පරීක්ෂා කරන්න පහසු වෙන්න ඒ ඒ ඇඳ ගොඩක් උසට තියෙනවා. එහෙම නැත්නම් බාබර් සාප්පු වල තියෙනවා. එහෙම නැත්නම් දැන් අලුතෙන් ඔය තේ කඩවල් වල ඒ වගේ තැන්වලත් බීමහල් වල එහෙම තැන්වලත් එහෙම උස්සාසන එහෙම නැතුව ඒ වගේ උස්සාසන ගොඩක් තැන්වල දකින්නට නැහැ. එතකොට දැන් මේ උස්සාසන එපයි කියලා කියන්නේ අසංවර භාවයේ වගේම මානසික සුරක්ෂිතභාවය විශේෂයෙන් මහාසන ගත්තන් පස්සේ මහාසන ගත්තන් පස්සේ අර කොට්ට මෙට්ට බිසි බිම්බෝහන ඒවා තියලා නිකන් මහේශාක්‍ය ගතිය. දැන් එතකොට ඒක වාඩි සඳහා කයේ පහසුව සඳහා නෙමෙයි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මහේශාක්‍ය බව පෙන්වන්න. Tamange ලොකුකම ඒක ඒ වාඩි වෙන ආසනයෙන් තමයි ප්‍රකට කරන්නේ. එහෙමනම් දැන් මේ මහාසන කියලා කිව්වහම වෙනත් උනේ අපි වාඩි වෙන සාමාන්‍ය ආසන විතරක් නෙමෙයි මේ මහාසන කියලා කිව්වහම ගැරෙන්නේ අද කාලේ හැටියට කියනවා නම් දැන් ඔය මිල අධික සුඛෝපභෝගී වාහන තියෙන. දැන් ඒ වාහනයකට ගොඩ වුණහම නිකන් අමුතු මාන්නයක් තමන්ගේ මනසට ආරූඪ වෙනවා. ඇයි? අන්න ඒක තමයි අර මහාසන පරිහරණය කිරීමේ දෝෂය. වාහනය තියෙන්නේ ගමනක් යන්නට. නමුත් ගමන යනවට අමතරව ඒ වාහනයට නැග්ගහම ඒක තමන්ගේ කියලා කියනකොට ඒක තමන්ගේ වුණාම මොකද්ද 아무තු ලොකුකමක් ආරූඪ වෙනවා. අර මහාසනවලත් ওই ප්‍රශ්නේ තමයි වෙන්නේ. වාඩි වෙන්න ආසනයක් තියෙන්න ඕන, නිදා ගන්න ඇඳක් තියෙන්න ඕන. නමුත් ඒක මේ තමන් පුම්බ ගන්නට නෙමෙයි. එහෙම නිකන් අනවශ්‍ය විදිහට පිම්බෙන විදිහට, අදිමානය ඇති වෙන විදිහට තමන් අනිත් අය ඉදිරියේ කැපිපෙනෙන හැටියට තමන් හුවා දක්වන විදිහට ඒ අසුන් පරිහරණය කරනවා නම් ඒක ಗುಣධම් වඩන කෙනෙකුට යෝග්‍ය ක්‍රියාවක් නෙමෙයි ඒක ආර්යයන් වහන්සේගේ ප්‍රතිපදාව නෙමෙයි. ඒ නිසා ඒ ආර්යයන් වහන්සේ දිවිහිමියෙන්ම ඒ බඳු ඒ මාන්නේ ඇති වෙන විදිහට තමන්ව අනිත් අය ඉදිරියේ කැපී පෙනෙන විදිහට එහෙම ආසන පාවිච්චි කළේ නැහැ. උන්වහන්සේ වාඩි වෙන්නට අසුනක් පරිහරණය කළේ කය සැහැල්ලු කරගන්නටයි, සැතපෙන්නට අසුනක් පරිහරණය කළේ කය සැහැල්ලු කරගන්නටයි. ඒ අවශ්‍යතාවය සඳහා. ඉතින් රහතන් වහන්සේලා යම්සේ ඒ විදිහට කය පරිහරණය කළාද උස්සාසන මහාසන වලින් වැළකීලා මමද මේ සීලය ආරක්ෂා කරන කාලය තුල ඒ රහතන් වහන්සේලා අනුව හැසිරෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ ආර්යයන් වහන්සේලාගේ සීලය අපි සමාදන් වෙලා කටයුතු කරනවා. එතකොට දැන් දස සීලයට එනකොට තව එකට ජාත රූප රජත රන් රිදී මසු කහවණු ලෝකේ වටිනායයි සම්මත දේවල් පරිහරණය කිරීමෙන් වළකිනවා. කාම භෝගී වස්තු. ඊළඟට උපසම්පදා සීලයට එනකොට මේක වඩා පුළුල් වෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට සිල්පද 220ක් ආරක්ෂා කරන්නට තියෙනවා. එතකොට අධිකරණ සමතත් එක්කලා 227ක් තියෙනවා. හැබැයි මේවා ප්‍රභේදගත වෙනකොට දැන් පරාජිකාවක් සිද්ධ වෙන්නට පුළුවන් ක්‍රම දහස් ගණනක් තියෙනවා. පළවෙනි පරාජිකාව ගත්තන් පස්සේ ඒ පරාජිකාව මෛත්‍රුණ ධර්ම සේවනය, ස්ත්‍රී පුරුෂ සංවාසය. එතකොට මේක වෙන්නට පුළුවන් ක්‍රම දහස් ගණනක් තියෙනවා. ඒ විදිහට ප්‍රභේදගත කරලා ප්‍රභේදගත කරලා බැලුවෙන් පස්සේ අර උපසම්පදා භික්ෂුවගේ සීලය ප්‍රභේද වශයෙන් ගත්තාම 9180 කෝටි 50 ලක්ෂ 36000. එතකොට කෝටියක් සංවර සීලය කියලානේ කියන්නේ. එතකොට කෝටියක් කියන්නේ එක කෝටියක් නෙමෙයි. 9180 කෝටි 50 ලක්ෂ 36000. ඒතරම් ප්‍රභේදගත සීලයක්. ඒ තමයි රහතන් වහන්සේගේ සීලය. චූල සීල මධ්‍යම සීල මහා සීල කියලා. මහා සීල බවට පත් වෙනකොට දැන් චූල සීල කියලා කියන්නේ මොනවද? සත්තු මැරීමෙන් වළකින එක, හොරකම් කිරීමෙන් වළ ඒව පොඩි සීල්. ඒවා චූල සීල. ඒතර මහා සීල කියන්නේ මොනවද? ගහක කොළයක් කඩන එකෙන් වළකින්නට පුළුවන් ඒක උසස් සීලයක්. ඉතින් සතා මරණ එකද බරපතල ගහේ කොළේ කඩන එකද බරපතල. අපිට පේනවා බරපතල ප්‍රශ්නේ තියෙන්නේ සතා මරණ එක. ඒක බරපතල නිසාම ඒක චූල සීලය. ඇයිද ඒක චූල සීලය කියලා කියන්නේ? සතුන් මැරීම වරදක් කියලා ලෝක සම්මතයි. ඒ ලෝක සම්මත දෙයින් වළකින්නට අපට ලොකු වෑයමක් ඕන නැහැ. ඒකට සාමාන්‍ය ලැජ්ජා බයක් ඇති කරගත්තාම අපිට ඒකෙන් වළකින්න පුළුවන්. හැබැයි ගහක කොළයක් කඩන්න නැති මට්ටමට එන්න නම් ඒ තැනත්තා සතුන් පිළිබඳව විතරක් නෙමේ සමස්ත පරිසරයේ ජීව පද්ධතිය පිළිබඳව සංවේදී චරිතයක් වෙන්නට ඕන. එතකොට මේ මට්ටමට මනස වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තමයි සීල භාවනා සීලය වැඩෙන්නේ. එතකොට මුලින් මේ තැනත්තා ප්‍රාණීන් පිළිබඳව සංවේදී වෙනවා. ඊට පස්සේ තැනත්තා සමස්ත ජීව පද්ධතිය පිළිබඳව සංවේදී වෙනවා. ඊට පස්සේ අවිඥානික සවිඥානික සමස්තය පිළිබඳව සංවේදී වෙනවා. සංවේදී වෙනවා කියලා කියන්නේ බොළඳ වෙනවා නෙමෙයි. ඒ සමස්තය අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන හැටි. ඒ සමස්ත පාරිසරික සාධක තුලින් අපි ජීවත් වෙන්නේ. එහෙනම් අපේ වගකීමක් ඒ සමස්ත පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීම. මේ විදිහේ ගැඹුරු දැක්මක් ඇතුව ගැඹුරු චින්තනයක් ඇතුවයි ඒ ආර්යයන් වහන්සේගේ ඒ මහා සීලය වර්ධනය එතකොට සීලය උසස් වෙන්නේ ශික්ෂා පදය ලොකු වෙච්ච තරමට නෙමෙයි. ශික්ෂා පදය සියුම් වෙච්ච තරම. එතකොටයි මහා සීලය. දැන් බලන්නකෝ අෂ්ටාංග සීලයට ඇතුළත් වෙන ශික්ෂා පද 8 දස සීලය වෙනකොට එක සිල් පදයයි වැඩිපුර එකතු වෙන්නේ. ජාත රූප රජතු පටික් ගන්න කියන එක විතරයි. එතකොට කොහොමද 10ක් වෙන්නේ 10ක් වෙන්න අර එක සිල් පදයක් දෙකට කඩනවා. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියලා එකට සමාදම් වෙන සිල්පදය දස සිල් ගන්නකොට නච්ච ගීත වාදිත විසූක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදිය. දැන් එතකොට එකට සමාදම් වුණා දෙකකට සමාදම් වුණා කියලා මොකද්ද වෙනස? වෙනස තමයි වඩා අවධාරණය කිරීම. ඒ සීලෙහි අංශ පිළිබඳව වඩා සියුම් විදිහට සැලකිලිමත් වීම. එතකොට ඒ සියුම් විදිහට බෙදෙන්න බෙදෙන්න කොටස් වෙන්න කොටස් වෙන්න ඒ හැම කොටසක් ගැනම වැඩි අවධානය යොමු කරන්න. ඒ නිසායි උපසම්පදා භික්ෂුවගේ සීලය ශික්ෂා පද වශයෙන් 220ක් වුණාට ඒ එක ශික්ෂාවක් පිළිබඳව සැලකිලිමත් විය යුතු පැති දහස් ගණනක්. ඒ හැම පැත්තක්ම එකතු වෙනකොට තමයි ඒක මහා සීලයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ රහතන් වහන්සේගේ සීලය මහා සීලයක්. ඒක චූල සීලයක් නෙමෙයි. මේ සත්තු මරණයකින් හොරකම් කරන එකෙන් වැළකීලා ඉන්නවා විතරක් නෙමෙයි. අන්නේ මහා සීලය රහතන් වහන්සේගේ සීලයයි අපි අමාරුවෙන් හරි ඒවා පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා එය අපගේ ප්‍රകൃතිය බවට පත් වෙනකොට අපි ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙනවා තිරිසනාගේ ප්‍රകൃතිය තිරස්චීන සීලයයි. ඒ අපි අමාරුවෙන් පුහුණු කරලා එය අපේ ස්වභාවයේ බවට පත් වෙනකොට අපි තිරිසන් වෙනවා. මිනිස්යාගේ ස්වභාවය මනුෂ්‍ය ධර්මයයි, පංච සුචරිතයයි. ඒ පංච සුචරිතය අමාරුවෙන් පුහුණු කරලා එය Tamanගේ ස්වභාවයේ බවට පත් වෙනකොට Taman මනුෂ්‍ය වෙනවා. ආරයන් වහන්සේගේ ප්‍රകෘතිය මේ මහා සීලයයි මේ මහා සීලය අනුගමනය කරලා පුහුණු කරලා ඒ තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙනකොට තමන් ආර්ය භාවයට පත් වෙනවා. මෙහෙමයි සීල භාවනාව වර්ධනය. එතකොට තව පැත්තකින් ගත්තොත් සතර සංවර සීලයම මේකට අයිති. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ ඔය සිල් පද වශයෙන් අරගෙන පංච සීලය, අෂ්ටාංග සීලය, නවාංග සීලය, දසාංග සීලය, සාමණේර දස සීලය උපසම්පදා සීලය. ඔය විදිහට මේ පනවා ඇති ශික්ෂාපද ආරක්ෂා කරමින් එහි රැකෙන්නට ඕන හාත්පස පිළිබඳව වැටහීම ඇති කරගෙන නිර්වාණගාමිනී මාර්ගය සඳහා ශික්ෂාපද අනුගමනය කිරීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. සතර සංවර සීලවලින් එකක්. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ දිවි පැවැත්වීම සඳහා ඉපීමේදී පරිහරණය කිරීමේදී තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවනසේ කටයුතු කරනවා. ඉපයීම් පරිහරණය කිරීම දෙකේදී. ඒ කියන්නේ ඉපයීමක් ධාර්මික වෙන්නට ඕන පරිහරණයක් ධාර්මික වෙන්න. ඉපයීම ධාර්මික වෙනවා කියලා කියන්නේ නොකල යුතු වෙළඳාම් වලින් වළකිනවා කියන එක විතරක් නෙමෙයි. හැමෝම වෙළඳාම් කරලම නෙමෙයි ජීවත් වෙන්නේ. වෙළෙන්දාට නොකල යුතු වෙළඳාම් ටික. හැබැයි ධාර්මික අපි හිතමු ගොවිතැනක් කළා කියලා. ඒ ගොවිතැන ධාර්මිකයි. හැබැයි එතනත් අනිත් අයට ඒ ආහාර පාන ඒ එළවලු ටික විස වෙන්නේ නැති වෙන හැටියට ඒක වෙළඳපළට යොමු කරන්න ඊළඟට අනවශ්‍ය විදිහට මිනිසුන්ගෙන් මුදල් හූරා ගන්නේ නැතුව සාධාරණ මුදලකට ඒවා විකිණීම ඊළඟට හොරට මනින්න නැතුව හොරට කිරන්න නැතුව නිවැරදිව ඒවා කෙරලා මැනලා ඒවා මහජනයාට ලැබෙන්නට සැලැස්වීම ඊළඟට ඒ තමන්ගේ ගොවිතැන් ආදිය කරගන්න ගව මහිෂාදීන් පාවිච්චි කරනවා නම් ඒ සත්තුන්ට කරුණා මෛත්‍රියෙන් සංග්‍රහ කිරීම තමන්ගේ කටයුතු වලට උදව් කරන සේවක සේවිකාව ඉන්නවා නම් ඒ අයට නිසි විදිහට පරිණඩිය ආදිය ගෙවලා අවශ්‍ය විදිහට නිවාඩු දීලා ධාර්මික විදිහට පැවැත්වේ මේ ඔක්කොම ඉපීමේ ධාර්මිකතාව ඊළඟට අල්ලස් ගන්නෙ නැතුව හොරකම් කරන්නේ නැතුව වංචා කරන්නේ නැතුව පොදු දේපල රාජ්‍ය දේපල අවභාවිත කරන්නේ නැතුව කටයුතු කිරීම තමයි මේ ඉපීමේ ධාර්මික බව. ඊළඟට පරිහරණය කිරීම. Taman ඒවා පාවිච්චි කරනකොට ඒවා මත්පැන් බීම සඳහා සූදුව සඳහා එහෙම යොදවා ගන්නේ නැතුව ඒ වගේම කාලා බීලා අනිත් අයට තමන්ගේ බලය පෙන්වන්න යන්නේ නැතිව ඒ වගේම මසුරුකමින් ඒ සියල්ලක්ම ගොඩ ගහගෙන කාටවත් නොදී තමන් කාලා මැරෙන්නේ නැතුව ඒ විදිහට ඒවා තමන්ගේ යහපත වෙනුවෙනොත් අනුන්ගේ යහපත වෙනුවෙනොත් මව්පියන්ගේ අමුදරුවන්ගේ දැසිදස්සන්ගේ සමාජ සුබ සාධනයේට ශ්‍රමණ බ්‍රාහමණයින්ට කුසල් කරගන්නට මේ හැම දෙයකම નિවරදිව යොදවමින් පාවිච්චි කරන්න පුළුවන් නම් තමයි ඒ තනත්තා ධාර්මික පරිහරණය භෝග සුඛය ඒවා පාවිච්චි කිරීමේ සැපය පරි નિවරදිව පරිහරණය කිරීමේ සැපය තමන්ට ලබන්නට පුළුවන් එතකොට ඉපීමේදී තමන් අකුසල් කරගන්නෙත් නැතිව අනුන්ට අනර්ථයක් කරන්නෙත් නැතුව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්න ඕන පරිභෝග කිරීමේදී තමන් අකුසල් කරගන්නෙත් නැතුව ලොවට අනර්ථයක් කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි ආජීව පාරිශුද්ධ සීලයයි කියන්නේ. ඊළඟට ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය. ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය කියන්නේ ධාර්මිකව ලැබුණා වුණත් ඒවා කෙලස් වැඩෙන හැටියට පරිහරණය කරන්නේ නැතිව මම මේවා පාවිච්චි කරන්නේ සසර දුකින් මිදෙන්නටයි කෙලෙස් දුරු කරගන්නටයි කන්න ජීවත් වෙනව නෙමෙයි ජීවත් වෙන්නයි කන්නේ ඒක ජීවත් වීම සඳහා පමණකුත් නෙමෙයි ඒ ජීවිතේ කුමක් සඳහාද ಗುಣධම් වැඩිම සඳහා එහෙනම් ආහාරය ජීවිතය සඳහායි ජීවිතේ ಗುಣධම් වැඩිම සඳහා එහෙනම් ආහාර ගන්න කුමකටද ಗುಣධම් වැඩිම සඳහායි මෙන්න මේ ගැඹුරු අර්ථය ඇතිව අපට ආහාර නිවාස ඇඳුම් ඖෂධ වර්ග අවශේෂ ධන සම්පත් පරිහරණය කරන්නට පුළුවන් නම් ප්‍රත්‍යවේක්ෂා නුවණින් ඒ කියන්නේ කෙලස් භරිත වෙන්නේ නැතිව අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ අරියවංශ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය සම්බන්ධව දේශනා කරන්නේ එහෙම නැත්නම් අරියවංශ ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරන්නේ කොහොමද මේ කරුණු පහට අනුව ඕන පරිහරණය කරන අගතිතෝ අන්තගාමී වෙන්නේ නැතිව ඒ කියන්නේ තෘෂ්ණාවෙන් අගතියට යන්නේ නැතිව, ගැටීමෙන් අගතියට යන්නේ නැතිව, මුලාවෙන් අගතියට යන්නේ නැතිව, හැඟීම් වලින් අගතිගාමී වෙන්නේ නැතිව පාවිච්චි කරන්න. අගතිතෝ. අමුච්චිතෝ මුලාවෙන් මුසපත් වෙන්නේ නැතිව මෝහයෙන් මුසපත් නොවි අනජ්ජාපන්නෝ තෘෂ්ණාවෙන් දැඩිව උපාදාන කරගන්නේ නැතිව ආදීනව දස්සාවේ මේවැ ආදීනවේ දුක්ඛ පක්ෂය හරියට දකිමින් නිස්සරණ පඤ්ඤෝ පරිදුඤ්ජතේ සසර දුකින් එතර වීම සඳහායි මේවා පරිහරණය කරන්න කියන අවබෝධයෙන් පාවිච්චි කරන්න. එතකොට අන්න ඒ නුවණ ඇතුව ප්‍රත්‍ය පරිහරණය කියන්නේ ධාර්මිකව ලබාගත්තු දේ උනත් කෙලස් නොයඩෙන හැටියට කෙලස් දුරු වෙන හැටියට පරිහරණය කරන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය සිත කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට ඒ අරමුණු වලින් ලෝභ, ද්වේෂ, මෝහ අවදි වෙන හැටියට අරමුණු පරිහරණය කරන්නේ නැතිව ඒ අරමුණු ගැනීමේදී සති සම්පජඤ්ඤය පවත්වා ගනිමින් ප්‍රඥාව අවදි කරගන්නට වෑයම් වෑයම් කරමින් ඒ ඉන්ද්‍රියන් පරිහරණය කරන්නට ඕන සිත විකෘති වෙන ආකාරයට නෙවෙයි සිත වර්ධනය වෙන ආකාරයට මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති වෙන හැටියට අන්න ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම සති සම්පජඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීම තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. එතකොට මේ කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය මේවා එකින් එක එකින් එක වඩා සියුම් වෙනවා. ඒ වඩා සියුම් වෙන සියුම් වෙන මට්ටමට තමයි ඒ සීලය චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන මහත් වූ සීල ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් සීල භාවනා කියන තැනට පරිවර්තනය. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ ලෝණපල සූත්‍රයේදී දේශනා කරන්නේ යම් කිසි කෙනෙකුට සීල භාවනාව නැතිනම් ඔය විදිහට ඒතනත්තාගේ සංවරය වැඩිලා නැත්තම් ඒතනත්තාගේ මානසික ආධ්‍යාත්මික ශක්තිය ඔය විදිහෙන් වැඩෙන්නේ නැත්තම් ඒතනත්තා අල්පාත්මයක් ඇති කෙනෙක් බොහෝම හීන වූ දුර්වල චරිතයක් දුර්වල මානසික තත්ත්වයක් තියෙන. ඒ බඳු දුර්වල මනසක් ඇති කෙනා අතින් බොහෝ අකුසල් සිද්ධ වෙනවා. ඇයි ඒ තැනත්තා නොකල යුතු දෙයින් වළකින්නට සමත් නැහැ. නොකිව යුතු දෙයින් වළකින්නට සමත් නැහැ. ඒ නිසා ඔහු අතින් නැවත නැවතත් අකුසල් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමේ සසරේ යම් යම් අකුසල් කරලා තියනවාද මේ දුර්වලයාට අර අකුසලය මහා විපාකයක් ඇති කරනවා. ඒ අකුසලය සමත් වෙනවා ඔහු කෙලින්ම නිරයටම ඇදගෙන යන්නට. ඇයි? ඔහු දුර්වලයෙක් නිසා. දුබලයෙක් නිසා පහත් තැනින් වතුර ගලාගෙන යනවා වගේ. ප්‍රතිශක්තිය අඩු තැනැත්තාගේ ශරීරයට කොරෝනා වෛරසය ඇතුළු වුණාම ඒ තැනැත්තා සම්පූර්ණයෙන් ඝාතනය කරන්නට සමත් වෙනවා ඒ කොරෝනා වෛරසය. හැබැයි ප්‍රතිශක්තිය අධික කෙනෙකුගේ ශරීරයට කොරෝනා වෛරසය ඇතුළු වුණා එකම වෛරසය. නමුත් ඒ තැනැත්තා ඝාතනය කරන්නට සමත් වෙන්නේ නැහැ. බරපතල පීඩා ඇති කරන්නට සමත් වෙන්නේ ඇයි ඒ ප්‍රතිශක්තිය නිසා. අන්න ඒ වගේ මහේශාක්‍ය බව ඇති කරගන්නට මේ සීල සංවරය සීල භාවනාව යම් කිසි කෙනෙකුට ප්‍රගුණ කරන්නට පුළුවන් නම් ඒ සීල භාවනාව වැඩෙන වැඩෙන තරමට ඒ තනත්තා මහාත්ම ගතියටපත් වෙනවා. ඔහුගේ මානසික ආධ්‍යාත්මික ශක්තිය පුළුල් වෙනවා. මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය බොහොම ස්ථාවර වෙනවා. එතකොට ඔහු අතින් නැවත නැවත අකුසල් කරෙන්නේ නැහැ. කුමක් නිසාද? සිහි කල්පනාවෙන් Tamange කයත් ලෝකෙට සිද්ධ වෙන අනර්ථයත් වළක්වන නිසා අර පංචශීල ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව අනුගමනය කරමින් ඔහුගේ සීලය රකින්න නිසා ඔහු අතින් අකුසල් වෙන්නට තියෙන ඉඩ හිරියක්. ඒ වගේම ඒතනත්තා සසර ගමනේ යම් යම් අකුසල ධර්ම સિદ્ધ කරගෙන තිබුණා වුණත් ඒවා මතුවෙන්නට ඉඩ ඇහිරි යනවා. ඇයිද? අර කුණු තියෙන තැනටයි කුණු එකතු වෙන්නේ. දැන් මෙතන පිරිසිදුයි ශක්තිය වැඩි අර වෛරසය ශරීරගත වුණාට ප්‍රතිශක්තිය වැඩි නම් අනර්ථයක් කරන්නට නොහැකි වෙනවාසේ අර මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වැඩෙනකොට සීල භාවනාව වර්ධනය වෙනකොට ඔහුගේ මහාත්ම ගුණය නිසා අර අකුසල විපාකය බරපතල පීඩාවක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙමනම් ඔය අපි අද කතා කළේ මහේශාක්‍ය බව ඇති කරගන්නට අකුසල කර්ම විපාක යටපත් කරන්නට බුදුරජාණන් වහන්සේ ලෝණපල සූත්‍රයේදී භාවනා හතරක් දේශනා කරනවා එයින් පසුගිය සතියේ අපි කාය භාවනාව ගැන කතා කළා අද මේ කතා කළේ සීල භාවනාව පිළිබඳව